හැකි දාන ක්‍රම 14ක් ඒ සීලම පෞද්ගලික දානයන් අධිභවාගෙන සංඝ රත්නය උදෙසා කරන පරිත්‍යාගයේ මහත් ඵලයේ මහත් ආනිසංස වෙන බව දක්ෂිනා විභංග සූත්‍රාන්ත දේශනෙහිදී පහදා වදාලා හේතුව තුන් ලෝකයේම දෙවියන් සහිත මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝක සත්‍යයට නවී ලෝතුරා සම්ප්‍රඥා ගණ්‍යමිත ඇති එකම පින්කෙත ආර්ය මහා සංඝ රත්නයයි දිනක් සක්දේව රජතුමා සරුවඥන් වහන්සේගෙන් විමසා කියනවා ස්වාමීනි මේ මිනිස්සුયો බොහෝම උසස් ප්‍රාර්ථනා ඇතිව මහා පින්කම් කරනවා පරිත්‍යාග කරනවා දන් දෙනවා ස්වාමීනි ඒ සදහවතුන්ගේ දානපතියන්ගේ දාණය මහත්ඵල වන්නේ කොතැනට පරිත්‍යාග කිරීමෙන්ද කියලා ඊට පිළිතුරු වශයෙන් දේශනා කළේ මේ බුදු සසුනේහි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ප්‍රතිලාභ කළ අතර නමක් ඵලයටපත් වූ සතර නමක් කියන අෂ්ටාදි කුජ්ජල මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා සීල සමාධි ප්‍රඥාවෙන් ලෝකෝත්තර බාටපත් වුණා වූ ඒ අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර සංඝරත්නයේ වෙත කරන පූජාවම මහත්ඵල වෙනවා කියන එක පහදා දුන්නා මේ මහා පොළව මහා මේරු පර්වතේ මහා සාගරේ සඳහිරු මණ්ඩල ආදී දේවල් කල්පයක් ගානේ විනාශ වෙනවා. නමුත් සංඝ රත්නය උදෙසා කරන ස්වල්පවද පරිත්‍යාගයේ ආනිසංස බලය කල්ප කෝටි සත්‍ය සාසන ගණනාවක් නමුත් නොනැසී දිව්‍ය මානුෂාදී සම්පත් ගෙනදී එයින්ද නොනැවති මඟඵල නිවන් සුව සාදා ගැනීමට සමර්ථ වෙනවා. එනිසා දැන් මේ ඉදිරියේ තැන්පත් කොට ඇති විශාල ප්‍රමාණයක මේ පරිස්කාර භාණ්ඩ රාශිය මම එතන ලක්ෂ ගානක වටනා භාණ්ඩ වෙන්න පුළුවන් විශේෂයෙන් මේ සඳහා දායකත්වයේ දරා තියෙනවා චීන රටේ පින්වත් ලියොන් සින්සින් මහත්මනිය තුළු එම කොම්පැනියේ දායක පිරිස ඒ සඳහා පූර්ණ අනුග්‍රහ සැලසලා තියෙන පින්වත් එජ්ජේ ආරණ්‍ය මහත්මයා නම් ඇතුළු පිරිස එවැනිවෙන් විශාල ධනයක් විශාල ශ්‍රමයක් පරිත්‍යාග කරලා මෙතන මේ රැස්පත් කරලා තියෙන්නේ ඒකම තවත් මේට අද දානෝපස්ථාන සඳහා සහභාගී වෙන පින්වත් සීලම දෙනාගේද පරලෝකේ ඥාතීන්ද විශේෂයෙන් තුන් මාසයකට පෙර අපවත් වේවදාල ශ්‍රී ලංකාවේ අරුදු 40කට වැඩි කලක් බොහෝම චිත්ත ප්‍රසාදයෙන් ජනතාව ඇසුරු කොට ලංකාවාසී ස්වාමින් වහන්සේ කෙනෙක් මෙන් වැඩ ඉඳලා බුරුම රටේදී අපවත් වේවදාල අග්ගමහා පඬිත බදන්ත වූ ඥානින්ද සයාදෝ මාහිමියන් වහන්සේට පින්දීම මේට දවස් කීපයකට පෙර එනම් 25 වෙනිදා මේ මාසේ 25 වෙනිදා අපවත් වේවදාල මෙම ආරණ්‍ය සේනාසනයේ වස්සලඹී මාසේ කාමාරක් වැඩ සිටි පූජ්‍ය මාවනාලතුරේ මාපනාලතුරේ සුමේදා ලංකාර ස්වාමීන් වහන්සේ පින්දීම මේ වාගේ විශේෂ ප්‍රාප්තිදාන සහිත අවුරුදු 6කට පෙර අභාව ප්‍රාප්ත වූ කොළඹ පහ උද්‍යාන මාවතී අංක 12 පදිංචි වෙ සිටි පින්වත් එස්.එම්. හේමා ප්‍රේමදාස මාතා සීපත්වර පින් පැමිණවීම මේ කරුණ සියල්ල සිතේ දරාගෙන මේ පූජා පවත්වමු. ඒ නම් සියපත් කළා වූද නොකළා වූද පින් බලාපොරොත්තු වන සෑම දිනකටත් විශේෂයෙන් ලියොන් සින්සින් මාත්මිය තුළු ඒ කොම්පැනියේ සෑම දිනකටම සිතක් ශාන්තියක් යහපතක් වේවා මේ පල්ලෝකයේ සමට මෙපින් බැලින් සුගති සම්පත් කෙලවර අග්‍ර අමාම නිවන් සෝපනිස වේවා අපවත් වේදාල ස්වාමීන් වහන්සේලාට මතුළු තුරා බුදුබා පිණිස හේතු වේවා සහභාගී වෙන සෑම දිනාට මේ පින් දෙලෙන් ආයුරාෝග්‍ය සම්පත් අධිවර්ධනයේහි මෙලව පරිලව සුවසේ පාරමී පුරාගෙන පැතූ බෝධි ඥාන වලින් අමාම නිවන් සුව සාක්ෂාත් වේවා කින පැතුම් සිතේ දරාගෙන මේ වස්තුව සංඝ සතුවට පූජා කරමු. ඕකාසමයං බන්තේ ඉමානි සබ්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේන ဒ ුතියම්පි මයං බන්තේ ඉමානි සම්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේන තතියම්පි මයං බන්තේ ඉමානි සම්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේම සාදු සම්මස් වඩිනවනේ ධර්ම දේශනේ කරන්න ප්‍රථමයෙන් ස්වාමින් වහන්සේලා වැඩි පිරිසක් සෙනසුන වෙත ආපසු වඩිනවා ඔබ වන්දනා කරගන්නේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පන්ති මේවචේ අතෝ නිම්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු වඩා හොඳයි. මහා සංඝරත්නයේ ඉතා ස්වල්පයක් වහම වැඩ ඉන්න ඕන මේ සංඝසතු පූජා භාණ්ඩ අපලෝකන විනී කර්මයට භාජන කරනවා ඒ කැමැති බව පළමුව දෙවෙනුව තුනුව නිස්සද්භාවයෙන් අපි පිළිගන්නවා Gracias. දැන් වැඩම කරවන්න පුළුවන්. පිරිස වාඩි වෙන්න සාදුකාරය නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුඤ්ඤමේව සෝ සික් කෙය්‍යේ ආයතංගං සුකුන්ද්‍රයං දානං ච සමචරියං ච මෙත්ත චිත්තං ච භාවයේ ඒති ධම්මේ භාවයිत्वा තයෝ සුඛ සමුද්‍රයේ අභ්‍යාපඤ්ඤං සුඛං ලෝකං පණ්ඩිතෝ උපපඤ්ඤති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මා පුඤ්ඤභායි සූත්‍රයයි මේ ગાථා දෙක මා පුඤ්ඤභායි කියන්නේ පිනට බය නොවේවා මා කියන්නේ නොවේවා කියන තේරුම මා පුඤ්ඤභායි පිනට බය නොවේවා ඒ දේශනා පාඨය මෙහෙමයි. මා භික්කවේ පුඤ්ඤානං භාගිත්ථ මානිමි පින්කම් වලට බය නොවෙත්වා සුඛසේතම් භික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤානීති මහණෙනි මේ පිනේ පිනේ කියන්නේ සැපයට නමකි පින කියන්නේ සැපයට නමක් එනිසා පිනට බය නොවෙත්වා කියන එකයි අනුශාසනය ඒක ගාථා දෙකකින් ඉදිරිපත් කළා මෙහෙම පුඤ්ඤමේවසෝ සික්ඛේය ආයතග්ගං සුඛුද්‍රයං මතුමත්තේ දිව්‍යමානුසාදී සපා නිවන් සපගෙන දෙන පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් කළ යුතුයි දානං ච සමචරියං ච මෙත්ත චිත්තං ච භාවයේ දන් දීම නැමැති පරිත්‍යාගයත් සමචරියාව නැමැති සීලවන්ත බවත් මෙත්ත චිත්තං කියන මෛත්‍රී භාවනා සහිත භාවනාවක් කියන තුන වැඩි යුතුය දියුණු කළ යුතුයි. ඒතේ ධම්මේ භාවයිත්වා සයෝ සුඛ සමුද්‍රයේ මතුමත්යේ දිව්‍ය මානුෂේ බ්‍රහ්ම සම්පත්තා නිවන් සම්පත් ගෙන දෙන මේ තුන් ආකාරයේ කුසල ධර්මයන් රැස් කරගත් අය මෙලොව වශයෙන්ොත් අභ්‍යාපජ්ජං සුඛං ලෝකං මෙලොව වශයෙන්ොත් ආයුරාෝග්‍ය සැපත නිරෝගී සුවය ඇති දිව්‍ය මානුෂ්‍ය බ්‍රහ්මාදී සැපත සදාකාලික නිරෝගී සුවය වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා කියන එක මේ දේශනාවේ සාරාංශයයි. පින්නතුනි දානි කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සසරදී පුරුදු කරගෙන ආව පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කළ ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක්. අපේ මහා බෝසතාණන් වහන්සේ තරම් දානේ පරිත්‍යාග කළ කෙනෙක් ලෝකේ එවකට හිටියේ නැහැ. මහා බෝසත්වරු පමණයි. මේක මහා කල්ප සාදා සංකේය ලක්ෂයකට ඉස්සර දඹදෙව්තලෙහි කම්මක කියන ගමේ උපන්න සුමේද කියා ඉතා වටිනා පුත්‍රෝණක්. මේ දරුවාගේ මව්පියෝ දෙන්න ඇඳුන් වූයේ ආනන්ද බ්‍රාහ්මණතුමා සහ වසී කියන බ්‍රාහ්මණීතුමිය. මේ දෙන්නට ලැබුණ එකම දරුවා අසුමේද. උපන්න නැකත අනුවයි මේ සුමේද නම තැබියේ බොහොම නැනවත් නැකතකින් ඉපදෙගෙ තිබුණේ. මේ දරුවා තරුණ වයේට පත් වෙනකොට එවකට පැවති ත්‍රිවේදයේ සහිත සීලම ශිල්ප ශාස්ත්‍රය පරතරට ඉගෙන ගත්තා. ඉගෙනගෙන අවසාන වෙන කාලයේදී මව්පියන් දෙන්න අභාවයට ගියා. මව්පියන්ගේ ආදායම් පාලකතුමා අයපත ගෙනල්ලා මේතුමාට පිළිගන්නවා ස්වාමීනි මෙන්න ඔබ වහන්සේගේ මව්පිය මුතුන් මිත්තන් සතු දායාදේ. දල්වාම විශාල ධනස්කන්ධයක් මේ මව්පියන් මුතුන් මිත්තන් සතුව පැවිතිලා තියෙනවා. රංගුවම් මුතුමැණික් වැනි සාර ධනියේ පිරීලා ඉතිරිලා තියෙන ගබඩාවල්ම 12000. ඉඩකඩම් වතු පිටි, ගෙවල් දරවල්, යාන වාහන, ඇතුන් අසුන්, ගව මහිෂ ආදී සම්පත් මෙතක ඇකිලා පමන කරන්න බැරි තරම් තියෙනවා. මේ මහා නැනවත් සුමේද පඬිතුන් වහන්සේ කල්පනා කළා මේසා විශාල ධනස්කන්ධයක් මගේ මව්පිය මුතුන් මිත්තෝ රැස් කරලා හිස් අතින් ගියා. මේවා ආරක්ෂණ ගෝපනීකරණීය චොත් මටත් වෙන්නේ හිස් සතින් යන්නටයි. මගේ මව්පිය මුතුන් මිත්තන්වත් හිතසෝ පිනිස මම මේවා ගෙනියන්නට ඕනේ. ගෙනියන්නේ කොහොමද? නිදානයක් කරන්නට ඕනේ. නිදාන කරන්නේ කොහොමද? රටවැසි දුගී මගේ අසරණ අනාථ නාක ජනතාවට පරිත්‍යාග කරන්නට ඕනේ. මේක තමයි නිදානේ. ඒක පසුපස්සේ යන පුණ්‍ය නිදානේ. අනුගාමික නිදානය. ඒ කියන්නේ පොළවේ නිදාම් කළා කියලා ගෙනියන්න බෑ. මේ ධන දාන්නේ දේවා තමන් යන අනුව යන්නේ නැහැ. ගෙනියන්න පුළුවන් එකම නිදානේ තමයි මේ පරිත්‍යාග කිරීමෙන් ලැබෙන පුණ්‍ය නිදානය. කියලා උන්වහන්සේ රටේ රජතුමාට දැනුම් දීලා රජතුමාගේ කැමැත්ත ලැබුණු බැවින් නගර දෙදහසුරවලා විශාල ධනස්කන්ධයේ දොරහැර දන් දුන්නා. දිනහතක් බලාන හිටිය මේවා ගෙනියන්නේ ඇති මා ජනතාව රෑ දවල් වේරෑනක් වගේ peeli peeli එනවා කරත්ත බැඳගෙන එනවා කත් බැඳගෙන එනවා මලු පෙට්ටි කුරුණි අරගෙන ඇවිල්ලා මෙයා පුරවාගෙන පුරවාගෙන පින්දිදී යනවා දොරෑර දන් දෙන සුමේද පඬිතුයන් වහන්සේ මතු බුදු වේවා කිය කියාම සෙත්පතමින් පින්පමුණුවමින් මේ අතොර ඈදාවල් ගෙනියනවා 7000ක් බලාණියට ඉවරයක් නැහැ. මහජනයාට දැගගන්න ලෑලි පූර්වක ලිව්වා මා සතු සීලොම දීපල මම පරිත්‍යාග කළා කැමැති අය කැමැතිසේ ගෙන යත්වා කියලා පෙරහන් කඩක් තරම්වත් අතේ නැතුව තමන් ඇඳගත් ඇඳුම පමණක් ඇතුව වනගත වුණා. මේ වනගත වුණේ නිකන් නෙමෙයි ජීවිතෙන් උසස් මාර්ගයක් නෙලා ගන්නේ. ඒ කියන්නේ ජී ජීවිතයේ ඉඳලා කරන්න දෙයක් උන්වහන්සේට දැන් නැහැ. උන්වහන්සේට අවශ්‍ය වුණා බඹලෝ යන්න. හැබැයි මේ බඹලෝ යන්නේ නෙමෙයි පරමාර්ථය. උන්වහන්සේ කල්පනා කළා ලෙඩක් ඇත්නම් නිරෝගී වෙන්න බෙහෙතකුත් තියෙන්න ඕන. ගින්නක් ඇත්නම් නිවෙන ජලයකුත් තියෙන්න ඕන. එවාගෙම ඉපදීමක් ඇත්නම් ඉපදීම නැති තැනකුත් තියෙන්න ඕනේ. ආදී වශයෙන් කල්පනා කරලා උන්වහන්සේ පැවිදි වුණා අභිනිෂ්ක්‍රමණය කරන වනගත වෙලා. උන්වහන්සේට සුදුසු ආශ්‍රමයක් ද ලැබුණා. එක දවසක් පිටිසර ගම්මානයක පිරිසුඟා වැළඳුවා. කල්පනා කළා ඒකත් ප්‍රමාදයක් මිසු සම්මුඛ වෙනකොට කතා කරන්න වෙනවා. ඊට වඩා හොඳයි මේ කැලෑවේ කොලයක් ගෙඩියක් අනුභව කළ පැනක් පානියක් මේ පානය කරලා භාවනා කිරීම කියලා ගහක් මුලට වුණා. ගහක් මුල ඉඳගෙන දවස් 7 ඇතුළතදී අෂ්ට සමාපatti සහිත අභිඥා පහම ඉපදෙව්වා. මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන් උනේ මක් නිසාද? අර ඒසා විශාල ධනස්කන්ධයෙන් හිත නිදහස් කරගත්ත නිසායි. දැන් උන්වහන්සේ බ්‍රහ්මීෙක් වාගේ ලක්ෂණයකට සමාන සිතේ සැපයක් දැන් වින්දනය කරනවා. ඔය අතර තමයි දීපංකර සරුවඥන් වහන්සේ පහළ වුණේ. දැන් උන්වහන්සේගේ సంతානයෙහි මේ කියන්නේ දානංච සමචරියංච මිත්‍ය චිත්තංච භාවයේක මා පින්කම් තුනම දැන් හිතේ සම්පූර්ණයි. විශාල දානයක් දුන්න උතුම් සීලයක පිහිටා දැන් මහානදම් පුරනවා. ඒ වගේම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා සහිත අනිකුත් සමත භාවනාවන්ගෙන් සම්පූර්ණ වෙ ඉන්නවා. ඊළඟට තමයි දීපංකර සරුවඥන් වහන්සේ සම්මුඛ වූ දවසේදී ජීවිත පරිත්‍යාගයෙන් යුතු බුද්ධ පූජාවක් පවත්වා මතු ලෞතර බුදු වෙන බාට විවරණපත්තු ලබා ගත්තේ. මේ අනුව සලක බැලීමේදී එදා පටන් මේ මහ බෝසතාණන් වහන්සේ ලෞතර බුදුබාම පතමින් කළ දාන පරිත්‍යාගයට උපමා කරන්න ලෝකේ වස්තුවක් නැහැ. යටත් පිරිසින් ඇසුන් ඉසුන් මස්ලි අමුදරුවන් මේවා දන් දුන්න වාරවත් ගණන් කරන්න පුළුවන් කමක් නැහැ. සඳහන් වෙනවා අහසේ තරුවලට වඩා ඇස් දන් දීලා තියෙනවා. මහා පොළවේ පසට වඩා ලෝතර බුදුබාපතා ශරීර මාංශ දන් දීලා තියෙනවා. මහා සයුරේ ජනේට වඩා ලෞතුරා බුදුබාපතා ලේදන් දීලා තියෙනවා. මහා මෙර උසට වඩා උස්සුනතරන් ඔටුනු පැලඳේ ස්පවා දන් දීලා තියෙනවා. මහා මෙරට වඩා උස්සුනතරන් දරුවන් බැඳ දුන්න වැල් එකතු කළා නම් දරුවන් දන් දීලා තියෙනවා. විසවන් දන් දීලා තියෙනවා. රාජ්‍ය දන් දීලා තියෙනවා. සුළුපටු කාලයක් නෙමෙයි මහා කල්ප අසංඛ්‍යය හතරක් ඇතුළතදී කල්ප ලක්ෂයක් ඇතුළතදී මේ විදිහට දම් පින්කම් කරලා තියෙනවා. එතකොට මේ විදිහේ උන්වහන්සේ ඒ පරිත්‍යාග කිරීමෙන් මොකද භවයක් භවයක් පාසාම සැපවින්ද. සැපවින්දට එන ඇලුනේ නැහැ බැඳුනේ නැහැ. නෙළුම් මලකට නෙළුම් පතකට අලපතකට වතුර වැටුණාට ඒක ඇලෙන්නේ නැහනේ වැගිරී යනවානේ. ඒ වාගේ උන්වහන්සේගේ එකම පැතුම ලෞතුරා බුදු බව. ලෞතුරා බුදු බවට පත් වීමේ ආරම්භය ආඩම්බරකමක් නෙමෙයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. තමන් වහන්සේ මින් ජාති ජරා මරණ දුක්ඛයන්ගෙන් පෙළෙන අනන්ත පරිමාණ ජනතාව නිර්වාණය කරා පමුණුණු පිණිසයි මේ ප්‍රාර්ථනාව. ඒක නිසා මහබෝසතාණන් වහන්සේ මේ උත්තරීතර ගුණස්කන්ධයන් උතුම් ලෙස සම්පූර්ණ කළා. සීලය ගැන සඳහන් වෙන තැන්වලදී ජීවිතේ පරිත්‍යාග කොට සීලය ආරක්ෂා කළ බෝසත් චරිතයන් ගැන බොහෝ සියෙන් සඳහන් වෙනවා. මෛත්‍රී භාවනා ගැනත් එහෙමයි. එක් කාලයක බෝසතුන් වහන්සේ ඒකනාද නමින් රජ කෙනෙක් වෙ හිටියා. මේ රජතුමා පුදුම විදියට මෛත්‍රී වදන කෙනෙක්. මේ රජුරුවන් පරම ධාර්මිෂ්ඨයි. ඒ නිසා මෙතිය මෙතුරු දහසක් දිනාමත් ධාර්මිෂ්ඨයි. රජතුමත් මෙතිය මෙතුරුනෝ ධාර්මිෂ්ඨ බැවින් සිටුවරුද ගම්පතිවරුද නගරවැසියෝද රටවැසියෝද ඔක්කොම ධාර්මිෂ්ඨයි. එනිසා දෙවියෝ පැහැදිලා කලක වැහි වස්සවනවා ගෞතම සාරවත් වෙනවා. එනිසා මිනිස්සු බොහොම නිරෝගී වෙනවා දීර්ඝාස වෙනවා සමගි සම්පන්න වෙනවා. ඒ රටේ මිනිමරුමක් නැහැ කෝලාහලයක් නැහැ ගෙවල් බිඳීමක් නැහැ මම් පැහැරීමක් නැහැ වෙනත් වෙනත් මොනම අපරාධයක්වත් ඒ රටේ සිදු වෙන්නේ නැහැ. ඒ රට බොහෝම සාන්ත කොහොම ශාස්ත්‍රීයක කොහොම වාසනාවන්ත රටක් පැවතුණා. මේ මෛත්‍රී බලය. හැබැයි ඔය අතරේ මුං යට සම්මනකොට ඉදෙන්නේ නැtei තැම්බෙන්නේ නැtei යට තියෙනවනේ යක් යට කියලා. ඒ වාගේ එක පුජ්‍යලයේ කොතන ඉඳලා ඊළඟ රටකට ගිහිල්ලා බොරු කේලමක් කිව්වා. මේක රාජ රජුරුවන්ගේ රජදාන බොහෝම ලෙහෙසියෙන් අල්ලගන්න පුළුවන් ඒ රජුරෝ හරිම අහිංසකයි. නැස්සන් නැති මේ වදයක් ගන්න වගේ ගන්න පුළුවන් කියලා ඒ ළඟ රටක රජ කෙනෙක් උසිගන්නලා සේනා පිරවරාගෙනවිල මේ රට වට කෙරුවා. ඒක රාජ රජතුමාගේ ඇමතිවරු ඇහුවා දේවයන් වහන්සේ අපට අවසර දෙන්න. මැස්සෙක් බොන්නතරන්වත් ලියක් හොල්ලන් නැතුව මේ විරුද්ධ පක්ෂයේ කපුරු රැළක් එලවන්නක් මෙන් අපි එලවලා දාන්න අපට අවසර දෙන්න. නෑ දරුවෙනි රටක් නිසාවත් අනුන් දිහිංසා කරනවට මම කැමති නෑ කැමති කැමති කෙනෙක් කැමති විදියට රට ගනිත්වා කියලා නේ අඬ වුණා. ඉරිද රාජ්‍යරුව සපිරවරින් ඇවිල්ලා මැතිය මෙතුරු සහිත රජතුමා ජීවග්‍රාහයෙන් අල්ලගත්. මේ අල්ලනකොට වද දෙනකොටත් මේ රාජ්‍යරුව මෛත්‍රියම වැඩුවා. මේ රාජ්‍යරුවන් දුන්න වදේ මොකක්ද? දෙපයින් බැඳලා බාල් කෙල්ලුවා. සැපක දාලා එල්ලුවා. මේ එල්ලෙන කොටත් මෛත්‍රිය වැඩුවා. ඊට විරුද්ධ රාජ්‍යරෝ ඒක රාජ රජුවන්ගේ මාලිගාවට අධිගෘහිත වෙලා ඉන්න වෙලාවේ මේ ඒක රාජ රජතුමා අර එල්ලීගෙන මේතරම් දුක් වේදනාවක් ජීවිතේ කවදාකවත් ලැබිලත් නැතත් ඒ ගැන කිසිම කම්පාවක් නැතුව එක හෙළාම මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩල වඩල මෛත්‍රිය ධ්‍යාන ඉපදුනා. කරුණා මුදිතා උපේක්ඛා ධාන හතරම උපන්නා. ඊළඟට හැරුණා කසින භාවනාවට. කසින ධාන මිපදෙන්වා මේ එල්ලීගෙනම. එයින් අභිඥා බලත් පහළ වුණා. අභිඥා බලයෙන් අදිෂ්ඨාන කරාම බඳුන් ලැබුණා අහසේ බද්ද පරියන්තෙන් වාඩි වුණා. මුරකරුවා මේක දැකලා විරුද්ධ රාජ්‍යනාන් ගිහින් කිව්වා මෙන්න මෙන්න පුදුමයක් බලන් දෙන්න කියලා. විරුද්ධ රාජ්‍යලෝ දෝගේ නැමෙලා දිගා වෙලා වැන්දා. පුදුම විදියට දඟයාපත්ත සමාව ඉල්ලුවා අනේ තමුන් වහන්සේගේ ගුණේ නොදැනයි මම මේ අපරාධ කෙලේ. තමුන් වහන්සේට කළ අපරාධයට මට සමාව දීලා මේ සිංහාසනයට වඩිනු මැනව කිව්වා. ඒක රාජ රජතුමා මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කළා. "කඩතුමනි මට දැන් උතුම් සිංහාසනයක් මේ ලැබිලා තියෙන්නේ. මීට වඩා සිංහාසනයක් මට අවශ්‍ය නැහැ. තමුන් වහන්සේ මේ රාජ්‍ය හොඳින් බලාගන්නේ" මම මේ රට රාජ්‍ය කියලා පරම ධාර්මිෂ්ඨව මේ රටේ ජනතාව මගේ දරුවන් ඇටේට මං ආරක්ෂා කළා මෙතෙක් කල. තමුන්නාසෙත් ඒ වාගේ දසරා ධර්මයේ පිහිටලා නිතිපන්සිල් පොයාට සිල් රකිමින් මනමින් රාජ්‍ය කළ සුගතියට යන්න කියලා බණ කියලා අහසෙන් හිමවත් ප්‍රදේශයට වැඩියා. මේ මොන පුදුමයක්ද මෛත්‍රී භාවනාවේ ආනිසංසනේ මේ වාගේක જાතියක නෙමෙයි පින්තුනි අනන්ත අපරිමාණ જાතිවලදී මොනතරම් බිහිසුණු විපස්සවට මුහුණ පෑවත් මෛත්‍රී වඩමින් මහබෝසතාණන් වහන්සේ ජයග්‍රහණය කළවාර අපමණයි. මේ වාගේ සිය ප්‍රත්‍යක්ෂ නුවණින් දැනගෙන ලෝක දේශනා කෙලේ තමන්ගේ හිතසෝ පිණිස කැමතිනම් මේ කියන දාන සීල මෛත්‍රී භාවනා වැනි කුසල ධර්මයන් කිරීමේ අප්‍රමාද වෙත්වා කියලා අනුශාසනා කොට වදාළේ. දැන් මේ සිද්ධ කරන්නේ වෙන්නේ පින්කම් පෙළක්. ඒ කියන්නේ මේ දාන ආදී පින්කම් කරනු ලබන්නේ తాවකාලික සෝයක් පිණිස නෙමේ බෞද්ධයෝ. අපි දන්නවා මේ දාන ආදී කුසලයක් කීම් පමණකින් දෙව්ලොවට යන්න පුළුවන්. ඈත අතීතයේ ගුත්තිල ජාතිකයේ සඳහන් වෙනවා නිල්ලිගණියක් දන් දීලා දෙව්ලොවට ගියා. පලාමිකක් දන් දීලා දෙව්ලොවට ගියා. සංවේදුරක් දන් දීලා දෙව්ලොවට ගියා. නැහැටක දන් දීලා දෙව්ලොවට ගියා. ওই තරම් සුළු පූජාවක් කළා දෙව්ලොවට යන්න පුළුවන්. ඒක සුළු දෙයක්. ඒක ඇති වැඩක් නෑ. ටික කාලයක් එහි ඉඳලා අයමත් වෙනවා මේ පාතාලෙට. අජරාමර වීමක් එහි ඇත්තේ නෑ. බුද්ධෝත්පාද කාලයේ කරන පින්කමේ පරමාර්ථය විනාශ වෙන සදාකාලික සෝයල අත්පත් කර ගැනීමයි. විනාශ වෙන සදාකාලික සෝය නම් අමාම නිවන් සෝයයි. ඒ අමාමහා නිවන් සුව සාදා ගැනීම පිණිසයි බුද්ධ ශාසනයක් අපට අවශ්‍ය වන්නේ. බුද්ධ ශාසනයක දානෙ දෙන්නේ සිය සමාදන් වෙන්නේ භාවනා කරන්නේ බණ අහන්නේ බණ කියන්නේ දස පුණ්‍යක්ඛ්‍යාවන් පුරන්නේ දිවි ලෝකේ රැඳෙන්නේ නෙමෙයි බඹලෝ රැඳෙන්නේ නෙමෙයි මනලෝ රජ වෙන්නේ නෙමෙයි ඒවා හිතන පතනවා නම් ඒවා දුක්ඛ සත්‍යයක් දෙව්ලෝ කියන්නේ දුක්ඛ සත්‍යයක් බඹලෝ කියන්නේ දුක්ඛ සත්‍යයක් මොකද දුක්ඛ සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධයක්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියා ආර්ය සත්‍ය දේශනාවේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරලා තියෙනවානේ කොතන හරි පංච උපාදානස්කන්ධෙන් එකක් හරි හතරක් හරි පහම හරි තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍යයක් එතකොට ඒ tangent පැතීම හිතීම පැතීම දුක්ඛ සත්‍යයේ පැතීමක් ඒකෙන් නිවනක් සිදුවන්නේ නැහැ එනිසා සරුවක්ඥන් වහන්සේ දේශනා කළේ නිරෝධ සත්‍යය සඳහා කුසල් කටයුතුයි කියලා. නිරෝධ සත්‍යය කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් තොර වූ සදාකාලික සුවය වූ අමා මහ නිවන් සුවයයි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සාරාංශක කල්පලක්ෂ ගණන් සොලසාංශක කල්පලක්ෂ ගණන් විෂයාංශක කල්පලක්ෂ ගණන් තිස්සේ දානාදී පාරමී ගුණ පුරලා ලෝතුරා බුදුනා පසේ බුදුනා රහත් උනා උන්වහන්සේලාට දැන් පංච උපාදානස්කන්ධයක් නැති නිසා වෙනස් නොවන සෝයටපත් වී සිටිනවා. හැබැයි ආත්මාවයක් එහි ඇත්තේ නැහැ. එතන කියන සදාකාලික නිවීමයි කියලා. මෙන්න මේ தත්ත්වයේ තමයි බුද්ධෝත්පාද කාලයේක බලාපොරොත්තු වේතුවන්නේ. ඉතින් මේ අනාවයන ආරණ්‍ය සේනාසනය කියන්නේ ඈත අතීතේ රහතන් වහන්සේලා සමහර දහස් ගණන් දසදහස් ගණන් නිවන් දැක්ක පින්බිමක් වෙන්නට ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේගේ කාලයේ පටන් පැවතෙන තැනක් නා උයන ආරණ්‍ය සේනාසනයේ. මෑත භාගයේ අවුරුදු 51ක් වෙනවා මේ ස්ථානයේ නැවතත් ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට පිළිවෙත් පුරා ගැනීම සඳහා ආරම්භ කළ අවුරුදු 51ක් වෙනවා. එිනොත් මේ අවුරුදු 8ක තරම් කාලයේ ඉඳලයි වැඩි පිරිසක් මේ මෑත භාගයේ පිළිවෙත් පුරමින් වැඩ ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාගේ පියවරක් ගානේ අපේක්ෂා බලාපොරොත්තුව 1500ක් කෙලෙසුන් ජයගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආબોධ කළ අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි. ඒ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා උන්වහන්සේලාට මේ සදාවත් බෞද්ධයන්ගෙන් තමයි ධෛර්යය ලැබෙන්නේ. ඒ මොනවාද ධෛර්යය? උන්වහන්සේලාට ආයුෂ ලැබෙන්නේ සදැවතුන්ගෙන් වර්ණේ ලැබෙන්නේ සැපේ ලැබෙන්නේ කාය බලය ලැබෙන්නේ ඥාන බලය ලැබෙන්නේ සදාවත් බෞද්ධයන්ගෙන්. දැන් මේ දානෝපස්ථාන ප්‍රයුක්තියෙන් වාසීලා මේවා පිළිගන්නේ ප්‍රතිවේක්ෂාවෙන්. ප්‍රතිවේක්ෂාවෙන් පිළි අරගෙන තණ්හා දික්තිමාන නූපදනාසේ දායජ්‍ය පරිභෝගයට අනුවනසේ මේවා පරිහරණය කරමින් පීවරක් ගානේ සීල සමාධි ප්‍රඥා ගුණ අනුගමනය කරමින් වැඩ ඉන්නේ. නාසේලාගේ ඒ පැවැත්මට ඒ නිවන් ගමනට උපකාර වීම සඳහා මේ සිව්පසයෙන් පරිත්‍යාග කරන පින්නතුන්දද ලැබෙන ආනිසංසය හා සමාන වේදවා. ඒ කියන්නේ තම තමන්ගත් සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගැනීම සඳහා මෙලවත් මතුවටත් ආයු වර්ණ සැප බල ඥාන කියන මේ සම්පන්න ලබන්න හේතු වෙනවා. මේ සම්පත් ලැබීම නිසා ඒවා පිහිට කරගෙන හොඳ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය හේතුව පාරමී පුරාගෙන යාමට මේ පරිත්‍යා කුසල අතිශයම හේතු උපනිශ්‍රේ වෙනවා